ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල ඉරිදා ධර්ම සාකච්ඡාව සඳහා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ එන චබ්බිසෝදන සූත්‍රයෙන්. ඒතර මේ චබ්බිසෝදන සූත්‍රය එක අතකින් අපිට විශේෂයෙන්ම විපස්සනා භාවනාවට සෑහෙන අත්ලක් සපයනවා. ඒ වගේමයි අපේ මාර්ගය නිවැරදි කරගන්න නැත්නම් මාර්ගය විමසා බලන්න අපිට සෑහෙන අවස්ථාවක් සලස්සලා දෙනවා. බුදුරජාණන් වහන්සේම මූලික වෙලා වෙන විශේෂ සිද්ධියක් මූලික වෙලා නෙමෙයි උන්වහන්සේම මේ බඳු කාරණාවල තියෙන වටිනකම වටහාගෙන වෙන්නේ නැති උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ බඳු ප්‍රකාශයක් කරනවා යම් හෝ අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ නමක් තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා ප්‍රකාශ කළොත් ඒ අවස්ථාවේදී ඒක එක පාටම පිළිගන්න යන්නත් එපා හැබැයි එක පාටම බැහැර කරන්නත් එපා ඒ වෙනුවට මෙන්න මේ බඳු ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළා. ඒ ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ අරහත්ත්වය සාක්ෂාත් කරලා තියෙනවද? එමත් නැත්නම් ඒ අරහත්ත්වය සාක්ෂාත් කිරීම සඳහා ප්‍රතිපදාවක් වඩලා තියෙනවද? පුහුණුවක් වෙලා තියෙනවද? කියන එක ටිකක් ගැඹුරින් විමසා බලන්න කියලා මතක් කරන ස්වරූපයක් මේ සූත්‍රය තුල අන්තර්ගත වෙනවා. එතකොට මේ සූත්‍රය තුල විමසා බලන කාරණාවල ඇත්තම අන්තර්ගත වෙන්නේ විපස්සනා මාර්ගයක්. විපස්සනා මාර්ග පහක් කියලා කියන්න පුළුවන්. චබ්බිසෝදන කියලා කිව්වහම එතන හය ආකාර විසුද්ධි ක්‍රම කියලා කියන්න පුළුවන්. විශෝධන හයක් කියලා කියන්න පුළුවන්. හිත පිරිසුදු කරන මාර්ග හයක් කියලා කියන්න පුළුවන්. නමුත් කෙසේ වුණත් මේ සූත්‍රයට අන්තර්ගත වෙලා තියෙන මාර්ග පහයි. නැත්තම් විශෝධන ක්‍රම පහයි. හිත පිරිසුදු කරන ක්‍රම පහයි මෙතනට අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් අටුවාචාර්යන් වහන්සේලා පිළිගන්නවා මේ මුඛ પરම්පරාගතව මේ ධර්ම විනය කාලයක් තිස්සේ පැමිණෙනකොට යම්කිසි එක කාරණාවක් මගහැරලා කියලා. ඉතින් ඒ නිසා ඒ කාරණාව සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේමයි ඒ කාරණාව සම්බන්ධ වෙලා එක්තරා අන්දමකින් මේ චීන රටේ ඒ චීන ආගම ධර්ම කියන ඒ චීන ආගම පොත්වල ඒ කාරණාවත් ඇතුළත්ව මේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඉදිරියේදී ඒ 6 වෙනි කාරණාවත් මේ සූත්‍රයේදී සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. කෙසේ නමුත් මෙම සූත්‍රය සාකච්ඡා කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නමාලාව දැන් ඉන්න රහතන් වහන්සේලාට ගිහිලා ඉදිරිපත් කරන්න නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රයේ අන්තර්ගණ අන්තර්ගත වෙන හොය විසුද්ධි 6. එහෙමත් නැත්නම් ඒ අපිට හිත පිරිසුදු කරගන්න ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන ඒ මාර්ග හයක් ඉගෙනගෙන අපි ගමන් කරන මාර්ගයේ ඒවට අනුගතද ඒවා හා සමාන්තරව යෙදලා තේනවාද කියලා අපිටම අපේ භාවනාව පිළිබඳව අපි වඩන මාර්ගය පිළිබඳව යම්කිසි ආලෝකයක් ලබා ගන්න මඟ පෙන්වීමක් ලබා ගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ତොර මුල් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අර විදිහට මේ යම් හෝ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රකාශය පිළිකෙව් කරන්නෙත් නැතුව දෝතින් බාරගන්නෙත් නැතුව මෙන්න මේ බඳු ප්‍රශ්නයක් අහන්න කියලා මූල මුල්ම ප්‍රශ්නය අපිට කියලා දෙනවා. ඒ ප්‍රශ්නය මූලික වෙලා තියෙන්නේ අපේ මේ ලෝකයේත් එක ගනුදෙනු කරද්දී ඉඳුරන් පරිහරණය කරද්දී අපේ භාෂාවක් පරිහරණය කරද්දී කොහොමද කටයුතු කළේ? ඒ කටයුතු කරද්දී අපි කොහොමද ඒ තමන් තුල උපාදානයක් ඇති නොවන අන්දමින් ආශ්‍රවයන් ෂය වෙන අන්දමින් කටයුතු කළේ කියන ප්‍රශ්නේ තමයි ඉදිරිපත් වෙන්නේ. චත්තාරෝ මේ ආවසෝ වෝහාරා තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධය සම්මදක්ඛාතා. ඒ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හතර ආකාර වූ ව්‍යවහාරයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ තමයි ඇහැ සම්බන්ධයෙන්, දකින්න දේවල් සම්බන්ධයෙන්, ඊළඟට කන සම්බන්ධයෙන්, අහන දේවල් සම්බන්ධයෙන්, ඊළඟට නාසය, දිව, කය කියන ඉදurang ඇසුරෙන් අපි දැනගන්නා දේවල් සම්බන්ධයෙන්, විඳ ගන්නා දේවල් සම්බන්ධයෙන්, ඒ වගේමයි මනසට එන අරමුණු අපි දැනගන්නා ආකාරය සම්බන්ධයෙන්. ඒතර මේ විදිහට තමයි අපි මේ දැන යමක් දැනගෙන අනිත් පැත්ත එක්ක එක්තරා ආන්දමකින් ව්‍යවහාරයක් එක්තරා ආන්දමකින් අපි sannivedanaya කිරීමක් කරන්න. ඉතින් එතකොට ඒ බඳු sannivedanayකදී බඳු අනිත් පැත්ත එක්ක ගනුදෙනු කරන්න යෑමකදී කොහොමද අපේ හිතේ ඇතිවෙන කෙලෙස් ප්‍රමාණිකූලව බැහැර කරමින් එතුලින් හිත නැවතත් කෙලෙස් වද්ද ගන්නේ නැතුව කෙලෙස් වලට අහු වෙන්නේ නැතුව තියෙන කෙලෙස් දුරු කර හරමින් කටයුතු කළේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි මුලින්ම අහන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරක් ලබා දුන්නාට පස්සේ ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා ඒක ගැන සතුටු වෙන්න සතුටු වෙලා එතනින් සෑහීමකටපත් නොවි දෙවෙනි ප්‍රශ්නයක් අහන්න කියලා ඊළඟ දෙවෙනි ප්‍රශ්නයකුත් ඉදිරිපත් කරනවා. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම උපාදානස්කන්ධ සම්බන්ධයෙන්. අපි මේ වෙනකොටත් උපාදානස්කන්ධ සම්බන්ධයෙන් කජ්ජනීය සූත්‍රය මුල් කරගෙන එහෙම සෑහෙන දුරට ගැඹුරින් සාකච්ඡාවක් කළා. ඉතින් එතකොට මේ දෙවැනි ක්‍රමයේදී නැත්නම් මේ දෙවන විසුද්ධියේදී බුදුරජාන් වහන්සේ අහන්න කියලා කියන්නේ මේ උපාදානස්කන්ධ පහක් මේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා තියෙනවා. මේ ඔබ වහන්සේ මේ උපාදානස්කන්ධයන් විශේෂයි කොහොමද කටයුතු කළේ? කොහොමද පුහුණු වුනේ? රූප උපාදානස්කන්ධයේ විශේෂෙහි වේදනා උපාදානස්කන්ධයේ විශේෂෙහි සංඥා උපාදානස්කන්ධයේ විශේෂෙහි සංස්කාර උපාදානස්කන්ධයේ විශේෂෙහි විඥාන උපාදානස්කන්ධයේ විශේෂෙහි කුමන ආකාරයකින්ද නිවරදිව කටයුතු කළේ ඒ නිවරදු කටයුතු කළපු ආකාරය හරහා කොහොමද ආශ්‍රවයන් ඡය කර හැරියේ කියන ප්‍රශ්නේ තමයි නගන්නේ. ඊට පස්සේ ඒකටත් නිවරදි පිළිතුර ලබා දුන්නා නම් එතනටත් සාදු කියලා අනුමෝදන් වෙලා හැබැයි එතනින් සෑහීමකටපත් නොවි තුන්වෙනි ප්‍රශ්නයක් අහන්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ ප්‍රශ්නය ධාතුන් සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. ධාතු හයක් ගැන එතකොට කතා කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් ගැන කතා කරනවා. ඉතින් අපිට හුරුයි හුඟක් වෙලාවට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භෞතික ධාතුන් සම්බන්ධයෙන් ඉතින් ඒ භෞතික ධාතුන්ටම එකතු කරගන්න පුළුවන් ආකාශ ධාතුව ඒ කියන්නේ සතර මහා ධාතුන් ඒක රාශී නොවුණු තැනක. එහෙමත් නැත්නම් මේ සතර මහා ධාතුන් ඒක රාශී වෙච්ච තැනක ඒ පරිච්ඡේදයේ වශයෙන් ඒවා වෙන්වෙන්ව තබා ගැනීම වශයෙන් වෙන්වෙන්ව ක්‍රියාත්මක වීම වශයෙන් යම්කිසි අවකාශයක් හිස් ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට අවකාශ ධාතුව කියලා නැත්නම් ආකාශ ධාතුව කියලා යොදලා තියෙනවා. තේ සම්පූර්ණ භෞතිකත්වය ඒ බඳු ධාතු පහකින් නිරූපණය කරනවා. ඊට අමතරව මුළු සම්පූර්ණ මානසික පැත්තම විඥාන ධාතුවෙන් නිරූපණය වෙලා තියෙනවා. එතකොට මේ ධාතු හයක් අනුසාරයෙන් අපිට මුළු ලෝකයම නිරූපණය කරන්න පුළුවන්. කෙනෙක් ලබන සියලු අත්දැකීම් සම්භාරයම නිරූපණය කරන්න පුළුවන්. ඒකට ඒ මුල් කරගෙන අහන ප්‍රශ්නයක් තමයි තුන්වෙනිව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ එබඳු ධාතුන් පරිහරණය කරද්දී ධාතුන් අධ්‍යයනය කරද්දී කොහොමද මේ හිතේ කෙලෙස් දුර වෙන ආකාරයට එබඳු ප්‍රතිපදාවක් වැඩුවේ? එබඳු පුහුණුවක් උනේ කොහොමද? කියන ප්‍රශ්නේ තමයි තුන්වෙනුව නගලා තියෙන්නේ. ඊළඟට ඒකට නිවැරදි පිළිතුරක් ලබා දුන්නා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා එතනනුත් සෑහීමටපත් වෙන්න එපා. ඔන්න දැන් හතරවෙනි ප්‍රශ්නේ අහන්න. කියලා ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. මේ හතරවෙනි ප්‍රශ්නය ඇත්තරම ආධ්‍යාත්මික බාහිර නැත්නම් ඇතුළත බැහැර ආයතන හා සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන ප්‍රශ්නයක්. චකෝපනිමානි ආවසෝ අජ්ජත්තික බාහිරානි ආයතනානි තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්ම දක්ඛාතානි. මේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදාජානන් වහන්සේ විසින් ඒ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ආයතන 12ක් ඉදිරිපත් කරලා තියෙනවා. යුගල වශයෙන් ගත්තොත් 6ක් ඉදිරිපත් කරලා තියෙනවා. මොනවද ඒ? චක්කුංචේව රූපාච, සෝතංච සද්දාච, ගහනංච ගන්ධාච, ජීවහාච රසාච, කායේච කායෝච පොට්ටබ්භාච මනෝච ධම්මාච ඇසත් රූපත් නාසයත් මේ කනත් සද්දත් නාසයත් ගඳත් දිවත් රසත් කයත් ස්පර්ශේනුත් මනසත් මනසට එන අරමුණුත් කියලා මේ විදිහට ස්පර්ශ ආයතන හයක් මේ භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා කතං ජානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්තන්ති. දැන් ඔබ වහන්සේ කුමන ආකාරයෙන් කටයුතු කිරීම හරහාද මොනම මොන වගේ ක්‍රමයක් අනුගමනය කිරීම හරහාද කුමන අන්දමේ පුහුණු වීමක් කිරීම තුලින්ද මේ ආධ්‍යාත්මික බාහිර ආයතන හා මූලික වෙච්ච ඒක පරිහරණය කරද්දී ඇති වෙන්න පුළුවන් කෙලෙස් දුරු කර හරිමින් කිසිවක් උපාදාන කරන්නේ නැතිව ආශ්‍රවයන් කෙරෙන් හිත මුදාගත්තේ කොහොමද? ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ එක එක පැති වලින් එක එක දෘෂ්ටි කෝණ වලින් බලලා තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. මුලින්ම අහනවා වෝහාර සම්බන්ධයෙන් නැත්නම් විවහාර සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඊට පස්සේ අහනවා උපාදානස්කන්ධයන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඊට පස්සේ අහනවා ධාතුන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඊළඟට අහනවා ආධ්‍යාත්මික බාහිර ආයතන හා සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඉතින් ඒ කියන්නේ අපිට අපේ මේ අත්දැකීම් සම්භාරය දිහා බලන්න, ලෝකය දිහා බලන්න. එකම දෘෂ්ටි කෝණයක් නෙමෙයි තියෙන්නේ. දෘෂ්ටි කෝණ රැසක් තියෙනවා. එහෙමත් නැත්නම් නිවන් දකින්න එකම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. නිවන් දකින්න මාර්ග රැසක් තියෙනවා. ඉතින් එතකොට මේ කියපු රහතන් වහන්සේ මේ එකක් හෝ ක්‍රමයක් කුමක් හෝ ක්‍රමයක් අනුගමනය කරලා තමයි එමනම් අරහත්ත්වයටපත් වෙන්න තියෙන්නේ. උන්වහන්සේ බහුල වශයෙන් බහුලීකృత කරපු පුහුණු වෙච්ච මාර්ගය මොකද්ද? සමහර විට මේ හැම එකක්ම පරිහරණය නොකරන්නත් ඉඩ තියෙනවා. නමුත් එකක් පරිහරණය කළත් අනිත් ඒවා ගැන කොහොමත් ඥානයක් ඇති වෙන්න අවශ්‍යයි. මොකද හැම දෙයක්ම කරන්නේ එකතකින් බැලුවාම එකම දේ. මොන දෘෂ්ටි කෝණයෙන් බලලා කොමන ප්‍රතිපදාවක් වැඩුවත් හිත තුල දියුණු වෙන්නේ අපිට කියන්න පුළුවන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියලා. ඉතින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දිනු කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන්න පුළුවන්. ඒ අනුගමනය කරපු ක්‍රමවේදය මොකද්ද කියන එක තමයි නැවත නැවත විමසා බලන්නේ. එතකොට ඒක අතකින් සමහරවිට තමන් අනුගමනය කළේ බහුල වශයෙන් ස්කන්ධයන් සම්බන්ධ ප්‍රතිපදාවක් නම් ඒවා විමසා බලන ප්‍රතිපදාවක් නම් සමහර විට උන්වහන්සේට ඒක බොහොම විචිත්‍රව විස්තර සහිතව උත්තර දෙන්න අවකාශය තියෙනවා. හැබැයි එතනින් අදහස් වෙන්නේ අනිත් ඒවාට උත්තර දෙන්න බැරි වෙයි කියලා අර එකක් හොඳට තේරුම් ගත්තා නම් අනිත් ඒවායේ සිද්ධ වෙන්නේ අන්න ඒ බඳුම ස්වභාවයක් කියලා අනුමාන ඥානයකින් පිළිතුරු දීමේ හැකියාවක් උන්වහන්සේට තියෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් විට එක ක්‍රමයක් නෙමෙයි ක්‍රම කිහිපයක් අනුගමනය කරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ බඳු ක්‍රම දැනගෙන සිටීමේ වරදක් නැහැ. මොකද අපිට එකපාර්ට්ම කියන්න බෑ මට ගැළපෙන ක්‍රමය මෙන්න මේ අහවල් ක්‍රමයයි කියලා එකපාර්ට්ම කියන්න බෑ. අපි ගමන් කරන මාර්ගයේදීත් සමහරට මුල් යුගවලදී එක ක්‍රමයක් අනුගමනය කළා. ඊළඟට තව ටිකක් නුවණ මුහුකුරා යනකොට තවත් ක්‍රමයකට මාරු වෙන්නත් ඉඩ තියෙනවා. නිකන් ආයුධ කට්ටලයක් වගේ තමයි මුලදී එක ආයුධයක් පරිහරණය කරනවා. ඉතින් ආයුධයෙන් සෑහෙන දුරක් සෑහෙන කටයුත්තක් නිම කරගත්තට පස්සේ ඊට වඩා සියුම් ආයුධයක් ඊට වඩා Tamanට ගැළපෙනවා කියලා හිතලා හිතන ආයුධයක් පරිහරණය කරනවා. ඉතින් එතකොට මේ එක එක ආයුධයක වටිනකමක් තියෙනවා. ඒ සාපේක්ෂ වටිනකම තේරුම් අරගෙන ප්‍රායෝගික වටිනකම තේරුම් අරගෙන ඒවා පරිහරණය කරනවා. ඉතින් එතකොට මේ අදාහන ප්‍රශ්නයේදී එකාතකින් ඒ අහන්නේ මේ ආධ්‍යාත්මික බාහිර ආයතන හරහා තමයි අපි එකාතකින් මේ ලෝකය පනවගෙන තියෙන්නේ. අපි ලෝකය කියලා ලෝකය කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා කෙතකින්ද භාගතුන් වහන්සේ මේ ලෝකය කියලා කියන්නේ? ඒතර භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආධ්‍යාත්මික බාහිර ආයතන පරිහරණය තමයි මේ ලෝකය කියලා කියන්නේ. ඒවා තුලින් පණවා ගන්න දේවල් තමයි ලෝකය කියලා කියන්නේ. හිම් බාහිර ලෝකයක් නැහැ. එතනම් මේ ආධ්‍යාත්මික බාහිර ආයතන වල සෑහෙන කාර්යයක් අපේ ජීවිතය තුළ සිද්ධ වෙනවා. වෙනත් වචනයෙන් කියනවා නම් අපේ ජීවිතය කියලා කියන්නේ ආධ්‍යාත්මික බාහිර ආයතන කියලා කිව්වට වරදක් නැහැ. අපි හදාගත්ත ලෝකය කියලා කියන්නේ අපි පනවගත්ත ලෝකය කියලා කියන්නේ අපි හිතාගත්ත ලෝකය කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික බාහිර ආයතන අනුසාරයෙන් හිතාගත්ත ප්‍රක්ෂේපණය කරගත්ත ලෝකය කියලා කියන්න පුළුවන්. දැන් ඊට පස්සේ දැන් මේම ප්‍රශ්නේ ඇහුවට පස්සේ ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා අර කීනාසවස්ස භික්කවේ භික්ඛුනෝ විසිතවතෝ කතකරණීයස්ස ඕහිත භාරස්ස අනුප්පත්තස් හදත්තස්ස පරික්ඛීන භව සංයෝජනස්ස සම්මදඤ්ඤා විමුක්තස්ස අයමනු ධම්මෝ හෝති වෙය්‍යාකරණාය. දැන් මේ රහතන් වහන්සේගේ ගුණ සමුදායක් ඊළඟට ප්‍රකාශ වෙනවා. ආශ්‍රවයන් ඡය කරන හරින ලද මේ Brahmacharya වාසය නිම කර නිම කරපු කලයුතු කිස හමාර කරපු කලයුතු කාර්ය නිම කරපු තමන්ගේ කෙලෙස් බර පැත්තකින් තියපු නැත්නම් ස්කන්ධ බර පැත්තකින් තියපු අනුක්‍රමයෙන් ක්‍රමානුකූලව පීවරෙන් පීවර තමන්ගේ අර්ථය මුදුන්පත් කරගත්තු ක්‍රමානුකූලව ඒ භව සංයෝජනයන් මේ සංසාරයට ඇදලා බැඳලා තියෙන ඒ සංයෝජනයන් ඡයකර හැරපු සියල්ල දැනගෙන මනවින් නිදහස් වුණු ඒ රහතන් වහන්සේ ස්වභාවයෙන්ම මෙන්න මෙබඳු පිළිතුරක් දෙන්න ඉඩ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න පිළිතුර විස්තර කරනවා. චක්කුස්මින් ආවසෝ රූපේ චක්කු විඥානේ චක්කු විඥාන තබ් විඤ්ඤා තබ්බේසු ධම්මේසු යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යේච උපයෝපාදානා චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසයා තේසං khයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා විමුත්තම් මේ චිත්තන්ති පජානාමි දැන් එතකොට මේ ඇහැ සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය කටයුතු කරන්න ගියාම මොකද්ද ඒකේ ස්වභාවය වශයෙන් හඳුනාගත්තේ කියන ආකාරය මෙතෙන්දී විස්තර වෙනවා එතකොට මේ ඇහත් රූපයත් නිසා අපි දන්නවා චක්කු විඥානයක් පහළ වෙනවා කියලා. චක්කුංච පටිච්ච රූපේච උපපච්චති චක්කු විඥානං කියලා අපි මදුපිණ්ඩික සූත්‍රයේදී ඉගෙන ගත්තා. එතකොට ඒබඳු චක්කු විඥානයක් පහළ වුණාට පස්සේ චක්කු විඥාන විඤ්ඤාතබ්බේසු ධම්මේසු. දැන් මේ චක්කු විඥානය අනුසාරයෙන් අපි දැනගන්නා ඊට ලක් වෙන ඒ ස්වභාවයන් තුල යෝ චන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යේච උපය උපාදාන චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසය දැන් ඔන්න වචන මාලාවක් සඳහන් වෙනවා ඒවා සම්බන්ධයෙන් අපේ හිත ඇතුලේ පැන පුළුවන් කෙලෙස් ස්වභාවයන් කෙලෙස් තත්වයන් ඇලීම් බැඳීම් ගැටීම් තත්වයන් සම්බන්ධයෙන් වචන රාශියක් විස්තර වෙනවා ඉතින් එතකොට අපේ අරමුණ බවට පත් වුණ රූපය අපි හිතමු දැකුම් කළු අපි කැමති බලන්න කැමති දෙයක් නම් ඒ හරහා පහළ වෙච්ච දැක්කා කියන ස්වභාවයට. ඒ දැනීමට ඔන්න අපේ හිත ඇලෙනවා. යෝ ඡන්දෝ. ඒ සම්බන්ධයෙන් අපේ හිතේ ඡන්දයක් පහළ වෙනවා. කැමැත්තක් පහළ වෙනවා. යෝ රාගෝ. ඒක තව ටිකක් වර්ධනය වෙලා ඔන්න රාග මිශ්‍රිත බවක්. ඇලිච්ච බවක්, බැඳිච්ච බවක් පහළ වෙනවා. යා නන්දි. ඒ රාගය මිශ්‍රිත වෙච්ච සතුටක්. රාගය මූලික වෙච්ච සතුටක්. යා තණ්හා. ඒ වෙච්ච බැඳුණු තණ්හාවක්, ආසාවක්. යේච උපය එසහා දැන් හිත බැඳිලා උපේ කියන්නේ නිකන් ආසන්නයට ගිහිල්ලා ඒකත් එක්කම නිකන් ඇසුරු කරන ගතියක්. උපාදාන. දැන් ඒක ග්‍රහණය කරපු ගතියක්. ඒක දැන් අල්ලගත්ත ගතියක්. බදාගත්ත ගතියක්. චේතසෝ අදිඨාන. ඊට පස්සේ ඒ දැනගත්ත බැඳිච්ච ඒ අරමුණ හා සම්බන්ධයෙන් හිතේ පහල කරගත්ත මතියක්. හිතේ පහල කරගත්ත අදහසක්. හිතේ පහළ කරගත්තා ඒ හා සම්බන්ධ මතයක්. අබිනිවේෂ. දැන් මේ අරමුණට බැහැගත්තා. අරමුණ අසර රිංගගත්තා. මුලින් අරමුණ අල්ලගත්තා. දැන් ඔන්න අරමුණ අසර රිංගගත්තා. ඒකේ බැහැගත්ත ගතියක්. අනුසය. ඊට පස්සේ මේ මේ බඳු ආකාරයෙන් මේ බඳු අන්දමින් මේ අරමුණු ඇසුරු කරන්න ඇසුරු කරන්න. ඒ අරමුණේ තියෙන ගති ලක්ෂණ හිතර නිකන් කාවදිනවා. හිතේ මුල් බැස ගන්නවා. හිතේ නිකන් ඇඳෙනවා, ලිය වෙනවා. සටහන් වෙනවා. අන්න වගේ ඒ තුලින් ජනිත වෙච්ච යම්සේ අනුසේ ස්වභාවයක්. ඉතින් ඒක අතරින් බැලුවාම බොහොම විචිත්‍රව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ අපි අරමුණු ඇසුරු කරනවා කියන කටයුත්තේදී කොයිතරම් විවිධ පරාසහරහා අපි යනවද කියලා. මුලින් සමහර විට සරල කැමැත්තක් අපිට ඇති වුණා වෙන්න පුළුවන්. අපි ලස්සන රූපයක් දැක්කා. ඒ රූපයේ තියෙන දර්ශනීය බව නිසා අපේ හිතේ පුංචි කැමැත්තක් ඇති වුණා. ඊට පස්සේ ඒක තව ටිකක් ඔන්න වර්ධනය වෙලා ඒකට ලොකු රාගයක් ඔන්න හිතේ පහළ වුණා. රාග ස්වභාවයක් හිතේ පහළ වුණා. ඉතින් ඒකත් එක්කම දැන් රාගය ආස්වාදනය කරනවා. ඒ තුලින් සතුටක්. දැන් ඉතින් මේ යන හැටි අපේ හිත වැඩ කරන හැටි. ඊට පස්සේ හා සම්බන්ධයෙන් ඔන්න තණ්හාවක් පහළ වෙලා. දැන් ඉතින් ආසයි. දැන් ඉතින් ළඟට යන්න හිතෙනවා. ලං කරගන්න හිතෙනවා. තව ටිකක් එබිලා බලන්න හිතෙනවා. තව ටිකක් ලං වෙලා බලන්න හිතෙනවා. දුරදක්නයක් අරන් බලන්න හිතෙනවා. නැත්තම් ෆොටෝ එකක් අරන් බලන්න හිතෙනවා. දැන් ඔන්න බැහැ ගන්නවා ටික ටික. උපය කියන්නේ දැන් ඒකම ඇසුරු කරනවා. දැන් ටිකක් ලං වෙලා බලන්න හදනවා. තව ටිකක් වටපිට බලනවා. ඒ කියන්නේ විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න හදනවා. <clears throat> ඉතින් මේ විදිහට දැන් අර එය ඇසුරු කරනවා වැඩි වැඩියෙන් දැන්. උපාදානවා දැන් උපාදානා දැන් කියන්නේ ඉතින් ඔන්න අල්ලගත්තා. දැන් ඉතින් ඒව වැළඳගත්තා. බදාගත්තා. දැන් ඒක බදාගත්තට පස්සේ වැළඳගත්තට පස්සේ මේ අන්දමින් කටයුතු කරන්න කරන්න අන්න දැන් හිතේ ඇතිවෙනවා යම් යම් පරිවර්තන. අපේ හිත දැන් එය වෙත බැඳීම නිසා හිත වර්ණ ගැන්වෙනවා. හිත යම්කිසි ආකල්පයක් දරන්න දැන් පෙළඹෙනවා. කලින් තිබුණේ හිත අපි හිතමු අනිශ්චිතව කිසිවක් ඇසුරු නොකර බොහොම නිර්වෘල් මනසක්, සැහැල්ලු මනසක්, සරල මනසක්, උපාදාන වලින් තොර මනසක්. අපි හිතමු නිකමට එහෙම මනසක් අපිට තිබුණා කියලා. හැබැයි දැන් යම් රූපයක් ඇහැට ආපాతගත වුණා, චක්කු විඥානයක් පහළ වුණා. දැන් ඔන්නේ හරහා සැප වේදනාවක් පහළ වුණා. දැන් හඳුනාගත්තා. දැන් ඔන්න විතරක පහළ වෙනවා. දැන් ගිහිල්ලා හිතේ කැමැත්තක් ඇති වෙනවා. රාග හිතක් පහළ වෙනවා. ඊළඟට ඒ හරහා ඔන්න හිතේ සතුටකුත් පහළ වෙනවා. රාග නිස්සෘත සතුටක් පහළ වෙනවා. දැන් ඒකට තව තව ඇලෙනවා. දැන් මේ පහළ වෙච්ච සතුට සුඛ වේදනාවක් ජනිත කරනවා. ඉතින් ඔන්න හිත ඇලෙනවා. තණ්හාවක් පහළ වෙනවා. ඊට පස්සේ ඉතින් ඒක තව වර්ධනය වෙලා තව ටිකක් ගැඹුරට ගිහිල්ලා දැන් ඉතින් ඒක වැළඳ ගන්නවා, ග්‍රහණය කර ගන්නවා. හිත දැන් ඒ අරමුණ තුලින් පිරෙනවා. අරමුණ නැත්තම් අපේ හිත ආක්‍රමණය කරනවා කියන්න පුළුවන්. කලින් හිතේ හොඳ හිස් ස්වභාවයක්, ඉඩකට සහිත ස්වභාවයක්, නොඇලුණු ස්වභාවයක් තිබුණා. දැන් හැබැයි ඒක අර අරමුණෙන් පිරුණා. දැන් පිරුණාට පස්සේ දැන් ඔන්න ඒ අරමුණ හා සම්බන්ධයෙන් අපේ හිතේ මතයක් පහළ වෙලා. අපේ හිතේ හැඟීමක් පහළ වෙලා. මේක හොඳයි, මේක නරකයි, මේක මං අයිති කරගන්න ඕනේ මොනවා හා සම්බන්ධයෙන් හෝ මොනවා හෝ ආකාරයකින් අපේ හිතේ එක්තරා අන්දමක මතයක් ගොඩ නැගිලා දැන්. ඉතින් ඒකට දැන් ඇලිලා. දැන් වෙන කෙනෙක් වෙන මතයක් ඉදිරිපත් කළොත් අපි කැමති නෑ අපේ මතය පැත්තකින් තියන්න. අපි ඉන්නේ අපි පහල කරගත්ත අපි ඇලිච්ච අපි ග්‍රහණය කරගත්ත, අපි හදාගත්ත මේ මතය තුළ තමයි දැන් අපි ජීවත් වෙන්නේ. දැන් සමහරට අරමුණ අපි ගාව ඇත්තෙත් නැහැ. අරමුණ සම්බන්ධයෙන් අපේ හිතේ හදාගත්ත මතය දැන් අපි ලොකු කරගෙන ඒක සනාථ කරන්න, ඒක ඉස්මතු කරන්න දැන් අපි වෑයමක් දරනවා. දැන් සමහර විට මේ අරමුණ තුලටම බැසගෙන ඉන්නත් පුළුවන්. අරමුණ අස්සට රිංගගෙන, අරමුණේම දැවටිලා ඊළඟට තමයි අපි මේ බඳු අන්දමින් නැවත නැවත කටයුතු කිරීම නිසා මේ බඳු අන්දමින් අපි ඉඳුරන් පරිහරණය කිරීම නිසා මේ අරමුණේ යම් ගති ලක්ෂණ තිබුණා අරමුණ අනුසාරයෙන් මේ පහළ වෙච්ච කෙලෙස් ස්වභාවයන් තිබුණා ඒවා නිකන් පොඩ පොඩ අපේ හිත ඇතුළට කාන්දු වෙන්න ගන්නවා. හිත ඇතුළට රූටන්න ගන්නවා. ඒවා ඔක්කොම දැන් හිත ඇතුලේ පොඩ පොඩ තැම්පත් වෙලා අපේ හිත ඒ අරමුණ අනුසාරයෙන් අරමුණ හා පහළ වෙච්ච කෙලෙස් අනුසාරයෙන් අපේ හිත තත්වගත වෙනවා. අපේ හිතේ ඒවා මුල් බැස ගන්නවා. අපේ හිත වර්ණ ගැන්වෙනවා. ඔන්න ඒ தත්ත්වය අනුසේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ බඳු தත්ත්ව දැන් මේ යෝගාවචරය හඳුනගෙන නැත්තම් මේ ප්‍රතිපදාවක් වඩපු අපිටම රහතන් වහන්සේ හඳුනගෙන ඒ සියල්ල ෂේ කර හරින්න. ඒවා කෙරෙහි විරාගයක් පහළ කරගන්න. ඒවා නිරුද්ධ කර හරින්න. ඒවට තිබිච්ච යම් තණ්හාවක් තිබුණා නම් අන්නේ තණ්හාව නිරුද්ධ කර හරින්න. ඒක දීලා දාන්න. ඒක අතහරින්න උත්සාහවත් වුණාය ඒ හරහා හිත නිදහස් වුණාය කියලා මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් එහෙනම් අපි අත්හරින්න කලින් එහෙම දෙයක් පහළ වෙලා තියෙනවද කියලා තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට අත්හරින්න නම් ඇලීමක් තියෙන්න ඕනේ, බැඳීමක් තියෙන්න ඕනේ. ඒ බඳු තත්වයක් තිබුණා නම් තමයි ඔන්න අත්හරින්න අපිට සිද්ධ වෙන්නේ. දැන් ඇලීමක් නැත්තම් හිත තියෙන නිදහසේ නම් එන අයතෙන් කොහොමත් නිදහස්. ආයි අතහරින දෙයක් නැහැ. නමුත් යම් වෙලාවක සතියෙන් පෙන්ලා දුන්නා නම් මේ වෙලාවේ දැන් ඔන්න ඇලිලා තියෙන්නේ. මේ වෙලාවේ ලං වෙලා තියෙන්නේ. මේ වෙලාවේ හිතේ කැමැත්තක් පහළලා තියෙන්නේ. මේ වෙලාවේ හරහා ඒ අරමුණ වෙත රාගයක් පහළලා තියෙන්නේ. මේ වෙලාවේදී රාග මිශ්‍රිත සතුටක් පහළලා තියෙන්නේ. සතියෙන් පෙන්ලා දුන්නොත් දැන් නම් හිතේ ආසාවකුත් පහළලා තියෙන්නේ. දැන් නම් ඉතින් ඔන්න අහු වුණා දැන් උපාදාන කරගෙන තියෙන්නේ. දැන් ඉතින් බැහැගත්තා, අස්සට රිංගගත්තා. දැන් නම් ඉතින් හොඳටම පැටලුණා. කියලා අන්න අපේ හිත නැත්තම් අපේ සතිය අපිට පෙන්ලා දුන්නොත් එහෙමනම් එතන එතන අපිට සිද්ධ වෙනවා මේ සිද්ධ වෙච්ච විකෘතිය නැත්තම් මේ සිද්ධ වෙච්ච උපාදානය මේ සිද්ධ වෙච්ච වලේ වැවත වැටීම සකස් කරලා නිවැරදි කරලා නැවතත් අපේ හිත ගොඩ ගන්නවා ආයෙත් මඩ හොදලා ගැට ගන්න උපේක්ෂාවට අරගන්න කෙලස් කෙලස් දුරු කළා කෙලසුන්ගෙන් සිත පිරිසුදු කරගන්න නිදහස් කරගන්න එමනම් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ බඳු දෙයක් තමන් වහන්සේ කළාය නැවත නැවත කළාය. ඒ කිරීම හරහා නැවත නැවත හිත නිදහස් කරගන්න අවස්ථාව සැලසුණාය. කියන කාරණාව තමයි එතකොට නැවත නැවතත් මේ භික්ෂුන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් එතකොට ඇහැ සම්බන්ධයෙන් ওই විදිහට විස්තර කරනවා කනයි සද්දයි සම්බන්ධිනුත් ඔය විදිහට විස්තර කරනවා. ඊළඟට දිවයි රසයනුයි සම්බන්ධිනුත් ඔය විදිහට විස්තර කරනවා. ඊළඟට කයයි ස්පර්ශයන් සම්බන්ධිනුත් ඔය විදිහට විස්තර කරනවා. මනසයි අරමුණේ සම්බන්ධිනුත් ඔය විදිහට විස්තර කරනවා. ඉතින් ඇත්තටම මේ කාරණා අපිට හොඳට ප්‍රායෝගිකව කතා කරන්න පුළුවන් සතිපට්ඨාන සූත්‍රයේදී ධම්මානුපස්සනාවේ එන ආයතන පබ්බය මුල් කරගෙන. දැන් මේ පිටුතුන් දන්නවා ධම්මානුපස්සනාව කියුවාම ප්‍රධාන වශයෙන් කොටස් පහක් අන්තර්ගත වෙනවා. පළවෙනි කොටසේදී හිතේ පහළ වෙන නීවරණ සරලව හඳුනා ගන්නවා. තව ටිකක් ගැඹුරට යනකොට හිතේ පහළ වෙන උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවයන් ඒ ස්කන්ධ සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඇති කරගන්නවා. ඊට පස්සේ කෙනෙකුට පුළුවන් මෙන්න මේ ආයතන භාවනාවක් නැත්නම් ආයතන ක්‍රියාකාරීත්වය. ඒ ආයතන ක්‍රියාකාරීත්වය හරහා හිතේ පහළ වෙන කෙලෙස් ස්වභාවයන් හඳුනා ගන්න ඒ මත භාවනාවක් වඩන්න විපස්සනාවක් වඩන්න කෙනෙකුට අවකාශය තියෙනවා. ඉතින් එතෙන්දී පැහැදිලිව ප්‍රායෝගිකව බුදුරජාන් වහන්සේ විස්තර කරන කොහොමද මේ බඳු භාවනාවක් වඩන්නේ කොහොමද ඒක පියවරෙන් පියවර ඉස්සරහට යන්නේ කියන කාරණාව. එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුභයම් පටිච්ච උබ්බච්චති සංයෝජනං පංච පජානාති. දැන් යම් වෙලාවක නිකන් ඔහෙ ඇහැත උනා කියලා දැන් මේකේ ලොකු ක්‍රියාත්මක භාවයක් නැහැ. සමහරට ඇහැ පිය වෙලා තේන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආලෝකයක් නැතුව තේන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපේ අවධානය යමක් වෙත යෙදෙලා නැති වෙන්නත් පුළුවන්. එහෙමනම් අපේ ඇහැ පාවිච්චි වෙලා නිවැරදිව අරමුණක් ග්‍රහණය කරන්න නම් කාරණා කීපයක් තෘප්තිමත් වෙන්න ඕනේ. ඇහැ නිරෝගීව තියෙන්න ඕනේ. ආලෝකයක් තියෙන්න ඕනේ. ඇහැ යම් අරමුණක් වෙතට යොමු වෙලා ඒ වෙතට මානසිකාරයේ අවධානය යොමු වෙලා තියෙන්නත් ඕනේ. එහෙමනම් එතකොට අන්නේ අරමුණ ඇහැට ආපాతගත වුණා ඔන්න චක්කු විඥානය පහළ වුණා කියලා කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාව අපිට සිහියෙන් හිටියොත් අවදියෙන් හිටියොත් හඳුනා ගන්න පුළුවන්. අපි හිතමු නැවතත් අපේ හිතේ තිබුණා කියලා කිසිම තැනක බැඳිච්ච නැති ස්වභාවයක්. කිසිම තැනක ඇලිච්ච නැති ස්වභාවයක්. කිසිම තැනක පිහිටියේ නැති ස්වභාවයක්. අපේ හිතේ තිබුණා නම් නිකමට අපි හිතමු එහෙම අපි දැන් විපස්සනාව කඩලා අපේ හිත එතනට අරගත්තා. දැන් කිසිවක් උපාදාන නොකරන, කිසිවක් ඇසුරු නොකරන, කිසිවක් මත නොපිහිටි තත්වයක් සුළු වේලාවකට හරි తాවකාලිකව හරි ඔන්න අපි හදාගත්තා. එහෙම ඉන්නකොට ඔන්න නැවතත් ඇහැ ගැටුණ යම්කසේ දර්ශනීය රූපයකට. දැන් මොකද වෙන්නේ? අර රූපය සම්බන්ධයෙන් දැන් අවධානය අපේ ඇති වුණා. ඉතින් අනිත්‍ය අනිත් රූප නම් සමහරවිට අපේ හිතේ බන්දු ඉඩ කඩක් ගත්තේ නැහැ. හැබැයි මෙන්න මේ රූපය ඒක තියෙන අපි හිතමු දකුණු කළු බව නිසා එයා මොන ඉඩ කඩක් ගත්තා. අන්න එය සංසිද්ධිය වෙනකොටම අපිට දැනගන්න පුළුවන් නම් ඒ කියන්නේ සෑහෙන තීව්‍ර සතියක් හොඳ අවදිමත් ගතියක් තියුණු සංවේදී බවක් අපේ හිත තුළ ගොඩ නැගිලා තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ ඇහැ ඔන්න ආයෙත් අවදි වුණා. ඇහැ නැවතත් ඉපදුනා. ඇහැ නැවතත් සක්‍රිය වුණා බැලීම් කෘත්‍යය පටන් ගත්තා කියලා අන්න යෝගාවචරයට දැනගන්න පුළුවන් ඊට පස්සේ ඒ රූපයත් දැන් දැනගන්නවා එතකොට මේ එහා අපි දුමු දැනට අපි සරලව ගත්තොත් උතන දැන් රූපයකුත් තියෙනවා කියලා ඔන්න දැනගත්තා එතකොට ඒ අනුසාරයෙන් ඔන්න දැන් චක්කු විඥානයක් හටගත්තා දැන් ඔන්න දැනුණා දැක්කා කියන පැත්තට එනවා හැබැයි එතනින් නතර නොවි මේ සිද්ධිය හරහා හිතේ යම් හෝ ක්ලේශයක් පහළ වුණා නම් අර කලින් කිව්වා වගේ ඒකට කැමැත්තක් සුළු වශයෙන් කැමැත්තක් ඒක තව ටිකක් එහාට ගිහිල්ලා ඒහා සම්බන්ධයෙන් රාග නිශ්චිත බවක් එහෙමත් නැත්නම් ඒහා සම්බන්ධයෙන් යම්සි සතුටක් රාග නිශ්චිත වූ සතුටක් එහෙමත් නැත්නම් යම්කිසි තණ්හාවක් ආසාවක් ඊටත් එහාට ගිහිලා උපාදාන කිරීමක් ඒක අස්සර රිංගා ගැනීමක් බැහැ ගැනීමක් ඒහා සම්බන්ධයෙන් මතියක් පහළ වීමක් ඔය වගේ දැන් මේ කෙලෙස් වල පියවරෙන් පියවර නිකන් ඉදිරියට යන ගතිය. ඉතින් අපි හිතමු අපිට මුල් අවස්ථාව ගිලිහුණා. ඒක අල්ලගන්න බැරි වුණා. හැබැයි අන්තිමට ගිහිල්ලා ඔන්න හිත පැටලිලා, ඔන්න දැන් හිත රාගයෙන් බැඳිලා, ඔන්න දැන් ඇලිලා, ඔන්න මේ තියෙන தත්ත්වෙදි දැන් නම් ආයෙත් හිත ඇලුනා, ආයෙ සංයෝජනයක් පහළ වුණා, ක්ලේශයක් පහළ වුණා කියලා දැනගන්න පුළුවන් නම් ඒක ඊටාම් වටිනවා. දැන් පින්වත් මේක ඇවිල්ලා අපි මේ පස්සේ වෙලාවකදී දැනගන්න එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඒ මොහොතේදී දැනගත යුතු දෙයක් වෙනවා. ඒකමයි බුදුරජාණන් වහන්සේ සම්දිට්ඨික ධර්මයක් වශයෙන් හඳුන්ලා දෙන්නේ. අපේ හිතේ පහළ වෙන ලෝභයක්, අපේ හිතේ පහළ වෙන රාගයක්, කුමක් හෝ සංයෝජනයක්, ක්ලේශයක් එතන එතන ඒ පහළ වෙන අවස්ථාවේදී, පහළ වුණ අවස්ථාවේදී මුලදී ඉතින් එකාතකින් කියන්න වෙන්නේ පහළ වුණ අවස්ථාවේදී දැනගන්න පුළුවන් වීම ධර්මයේ තියෙන සම්දිට්ඨික භාවයක්. හැබැයි ඉතින් යෝගාවචරය මේ කටයුත්තේ නැවත නැවත නිරත වෙන්න නිරත වෙන්න. හරියට නිකන් අර පිහියක් මුවක් තියෙනකොට නැවත නැවත මේ මුවහත් ගලක අතුල්ලනකොට පිහිය හොඳින් තව තව මුවහත් වෙමින් පැමිණෙනවා වගේ. අපි මේ අභ්‍යාසයේ නැවත නැවත නිරත වෙනකොට අපේ තුලත් විපස්සනා නුවණ ඒ විපස්සනා ආයුධය තව තව මුවහත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එයාට තේරෙන්න පුළුවන් කලින් නොතිබිච්ච සංයෝජනයක් ඔන්න දැන් හට ගන්නවා කියලා ඒ හිතේ කලින් නම් තිබුණා නොබැඳුණු බවක් කලින් නම් තිබුණා වර්ණ ගැන්නුනේ නැති බවක් සරල බවක් උපේක්ෂා බවක් තිබුණා හැබැයි දැන් ඔන්න සංයෝජනයක් පහළ වෙනවා මේ මුල්ම අවස්ථාව මේ සංයෝජනයක් පහළ වෙන අවස්ථාව ක්ලේශයක් පහළ වෙන අවස්ථාව ලෝභයක් පහළ වෙන අවස්ථාව රාගයක් පහළ වෙන අවස්ථාව පවා දැනගන්න සමහර විට අපේ හිත හොඳට දියුණු වෙච්ච මට්ටමකදී ඉඩ කඩ තියෙනවා. ඊට පස්සේ යථාච uppannassa සංයෝජනස්ස පහණං හෝති තංච පජානාති. දැන් අපි ඒ ගැන සතිමත් වුණා නම් එහෙමත් නැත්නම් සතියෙන් යහුසුලුව පෙන්ලා දුන්නා නම් නායිත් වැඩේ වරද්දගත්තා ආයිත් ගිහිලා හොුණා ආයිත් ගිහිලා උපාදාන වුණා ආයිත් හිතේ රාග ස්වභාවයක් පහළ වුණා ආයිත් ආසාවක් පහළ වුණා කියලා මේ අපේ සතිමත් බව අපිව ආරක්ෂා කරන්න ආයෙත් ඉක්මනටම ඉස්සරහට ආවනම් අපිට ඩොක්කක් කනලා මතක් කරලා දුන්නා නම් එහෙමනම් සමහර විට නැවතත් හොඳට එළඹ සිට සිහිය තව ටිකක් ශක්තිමත් කරගත්ත පමණින් මේ පහළ වෙච්ච සංයෝජනේ මේ පහළ වෙච්ච ක්ලේශය දුර වෙලා යන්න ඉඩ තියෙනවා. මොකද ඒ පමණකට මේ දැනට හිතේ බලපවත්වන මේ සතිමත් භාවයේ ශක්තිමත් වුණා. ඒකේ අපි හිතමු යම්සි දුර්වල භාවයක් තියෙන තැනකදී තමයි මේක අපි අහෝනේ. හැබැයි ආයෙත් ටිකක් එයාව පණ ගත්ත ගමන් ඒකම උනත් ප්‍රමාණවත් වුණා මේ සංයෝජනයේ මේ ක්ලේශය ඉවත් වෙලා යන්න. ඒ කියන්නේ හිතේ අවදිමත් ගතිය පහළ වුණා නම් ඉතින් සංයෝජන වලට ඉන්න අමාරුයි. හරියට නිකන් අපි හිතමු අපි රාත්‍රී කාලයේ අපේ තියෙන යම්කිසි ආරක්ෂක විධිවිධානයක් සංවිධානය කළා. අපි නිින්දට යනවා. අපි තුමු අපේ වත්ති තියෙනවා නැත්නම් ගෙදර ඇසුරේ තියෙනවා යම්කිසි සීනුවක්. ඒ සීනුව අසරට යම් කෙනෙක් ආවොත් මොකක් හරි ඒ පද්ධතිය සක්‍රිය වෙනවා. අපි කියන්නේ security alarm system එකක් කියලා. කියන්නේ යම්කිසි ආරක්ෂක පද්ධතියක්. අපේ අපේ නිවසේ සවි කරලා තියෙනවා. එහෙම අපි හිතමු. ඉතින් යම්කිසි හොරෙක් හතුරෙක් ඒ ආසන්නයට ආවොත් ඉතින් එයා සක්‍රිය වෙනවා. හැබැයි ඉතින් අපි ගිහිල්ලා දැන් මේ රාත්‍රී කාලේ ඉඳන් අපි නිදාගෙන ඉන්නේ. දැන් මේ රාත්‍රී කාලේ ඉතින් අපි ඔක්කොම මේ විදුලි පහන් නිවා දමලයි තියෙන්නේ. හැබැයි ඉතින් අපිට නිින්දත් ගිහිල්ලා තියෙන්නේ අපි එහෙම හිතමු. ඊට පස්සේ ඉතින් හොරෙක් ඔන්න ඇතුළත් වෙන්න ඇතුළ වෙන්න හදනවා. දැන් ඔන්න වැටපැන්නා. ගේට්ටුවෙන් ඇතුළට ආවා. දැන් ඔන්න වත්තේ සැරිසරනවා. දැන් අන්න අපේ security alarm system එක. අපි කියමු ආරක්ෂක පද්ධතිය. දැන් ඔන්න ක්‍රියාත්මක වුණා. ඔන්න දැන් සද්දයක් නිකුත් කරනවා. දැන් ඔන්න අපි අවදි වෙනවා. අවදිලා අපි විදුලි පහනක් දැල්වනවා. ලයිට් එකක් දානවා. ලයිට් එක දැම්ම ගමන් දැන් හොරා දැනගන්නවා දැන් නම් ඉතින් හිටියොත් වැඩේ වරදිනවා. මෙතන ඉඳලා හරියන්නේ නැහැ කියලා ඉතින් හොරා ඉක්මනට පැනලා දුවනවා. ඒක තමයි ස්වභාවය. අපේ හිතෙත් ඔන්න වගේ තත්ත්වයක් තමයි පහළ වෙන්නේ. අපි ඉතින් සමාහලාවට ටිකක් අවදිය පැත්තකින් තියලා අපි ටිකක් නිකන් සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ තරම්ම තීව්‍ර අවදිමත් බවක් නැහැ. අපි ටිකක් මධ්‍යස්ථ ගතියක එමත් නැත්නම් උදාසීන ගතියක අපි වාසය කරනවා. දන්නේම නැහැ අර මොකක් හරි ඇහැට දැකපු දෙයක් නිසා ඔන්න ආයෙත් කෙලස් හොරෙක් දැන් ඔන්න ඇතුළට එන්න හදනවා. දැන් ඔන්න ආයෙත් සතිය ක්‍රියාත්මක වුණා, සතිය ශක්තිමත් වුණා, අවදි කරලා ගත්තා. සති ආලෝක ධාරාව පහළ වෙච්ච ගමන් අර කෙලස් සොරාට සතුරට ඉන්න අවස්ථාවක් නැහැ. එයා දුරු වෙලා, ෂය වෙලා, බොඳ වෙලා යනවා. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා අපි මුලදී විවිධ විපස්සනා ක්‍රම අනුගමනය කරමින් නුවණ යොදමින් කෙලෙස් දුරු කරන්න උත්සාහත් වුණා. හැබැයි පස්සේ පස්සේ එච්චරවත් උත්සාහත් වෙන්නේ නැති වුණත් සමහරට මේ සතිය ඉස්සරහට අරගෙන ඒක නැවතත් ශක්තිමත් කළා. ඒ සතිය ආලෝකය හිතේ උද්දීපනය කරලා ගත්ත ගමන් වුණත් ඒ කෙලෙස් ඉන්න බැරුව යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අපිට යම් කිසි වෙනත් උපස් මේ විපස්සනා ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ පහළ වෙලා තියෙන ක්ලේශයේ తত্ত্বය අපි හොඳට විමසලා බලන්න පුළුවන්. ඒකේ ඇතිවීමක් නැතිවීමක් අවශ්‍ය නම් හඳුනා ගන්න පුළුවන්. ඒකෙහි නැත්තම් විරාගී ආකල්පයක් පවත්වන්න පුළුවන්. අපි අඩියක් පස්සට තියලා එයාගෙන් යම් දුරස්ත භාවයක් ඇති කරගෙන ඒ දිහා බලන්න පුළුවන්. ඒ වගේ විවිධ උපක්‍රම අනුගමනය කිරීම හරහා දැන් මේ ක්ලේශය දුර වෙලා යනවා. මේ සංයෝජනය ඡය වෙලා යනවා. ඊට පස්සේ යථාජ පහේනස්ස සංයෝජනස්ස ආයතෙන් අනුපාදෝ හෝති තංච පජානති. ඒ අන්දමින් දුරු වී ගිය සංයෝජනය යම් කාල පරිච්ඡේදයක් නැවත පහළ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් තියෙන්නේ බඳු සංයෝජනයකින් තොර බවක්. නිදහස් වෙච්ච බවක්. ඒ පහළ වෙච්ච ක්ලේශය අයින් වුණා. දැන් හිත නිදහස්. ඒ නිදහස් බව තුල හිත යම් කාලයක් තියෙනවා. ඒ தත්ත්වයක් දැන් ඒ සහනශීලී බව ඒ ක්ලේශය පහව ගියාට පස්සේ තේන සුවපත් භාවය, නිරෝගී භාවය, හිතේ තියෙන සාමකාමී ගතිය, ආතතියකින් තොර වූ ගතිය, තිබිච්ච බර පැත්තකින් තිබ්බ ගතිය දැන් ඔන්න නැවතත් Tamanට තේරෙනවා. ඒ தත්ත්වය තුල වාසය කරනවා. එතකොට පින්වත්නි මේ විදිහට අපේ ඇහැ සම්බන්ධේනොත් කන සම්බන්ධේනොත් නාසය සම්බන්ධේනොත් දිව සම්බන්ධේනොත් කය සම්බන්ධේනොත් මනස සම්බන්ධේනොත් කටයුතු කරනවා නම් එක අතකින් අපි මේ ඉඳගෙන විතරක් ඇවිදිමින් විතරක් කරන කටයුත්තක් නෙමෙයි. ඒතර යෝගාවචරයේ මේක ආරම්භ කරන්න ඉඩ තියෙනවා සමහර විට සක්මනේදී. ඉතින් සක්මනේදී අපි ඇහැ අරගෙනයි සක්මන් කරන්නේ. සමහර විට වටපිට තියෙන දේවල් ඇහැ ගැටෙනවා. අපිත් එක්ක තවත් කීප දෙනෙක් සක්මන් කරනවා. එහෙමත් නැත්නම් සතෙක්, සමනලෙක්, රිලවෙක් මෙම කලි සතෙක් සමහරට අපේ සක්මන අසලට එනවා. ඉතින් මේ වගේ යම් යම් උපක්‍රම නිසා අපේ හිතේ යම්කිසි ක්ලේශයක් පහළ වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අපි මේ පුහුණු වෙන අවස්ථාවේදීම මේව හඳුනා ගන්නවා. එතෙන්දී අපි ටිකක් අවධානයෙන් ඉන්නේ. අවදිමත් ගතිය වැඩි. හැබැයි සමහර විට අපි එහෙම අපි වෙන් කරගත්ත කාල පරිච්ඡේදයේදී නොවන එමෙත අපි වෙන් කරගත්තේ පුහුණු වෙන කාල වකවානුවේදී නොවන වෙනත් අවස්ථාවක්. අපි තුම අපි කවුරු හරි එක කතා කර කර ඉන්නවා. රටේ ලෝකේ සිද්ධ වෙන දේක් ගැන කතා කර කර එහෙම කතා කර කර ඉඳද්දී මේ කෙලෙස් සතුරන් ඉතින් අපි මේ කතා කරලා ඉරුණාට පස්සේ ඉතින් මං එන්නම් කියලා එහෙම ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මේ අවස්ථාවක් බලබලා ඉන්නේ. කොයි වෙලාවෙද මේ හිත අස්සට රිංග ගන්නෙ කියලා සමාහට අපිට හිතන්න පුළුවන් අන්න වගේ. මේ හිත ආක්‍රමණය කරන් නිකන් බලාගෙන ඉන්න සතුරු හමුදාවක් වගේ. ඉතින් ඒගොල්ලෝ බලන්නේ මේ අපි මේ භාවනා කරන වෙලාවකද යන්න සුදුසු නැත්නම් නාන වේලාවට දෙයන්න සුදුසු. එහෙමත් නැත්නම් කතා කරන කර ඉන්න වේලාව දෙයන්න සුදුසු. බස් එකේ යන වේලාව දෙයන්න සුදුසු කියලා එහෙම යාගලන්ට වග විභාගයක් නැහැ ඕනම වේලාවක. අපේ හිතේ ඒ අවස්ථාව ලැබුණා නම් කෙලස් පහළ වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි සෑහෙන ප්‍රායෝගික අවදිමත් බවක් සෑහෙන ප්‍රායෝගිකව ඒ තුළ යෙදෙන බවක් ඇති කරගන්න අවශ්‍යයි. ඒ අනෙකුත් කටයුතු වල නිරත වෙනකොටත් අපේ හිත ගැන යම් අවධානයක් පවත්වන්න අවශ්‍යයි. එතකොට තමයි අපිට තේරෙන්නේ ආ ඔන්න දැන් ආයෙත් මේ කෙනෙක්ගේ කතා කර කර ඉඳද්දී ඔන්න හිතේ යම්කිසි ආසාවක් පහළ වුණා. හිතේ යම්සි රාග නිශ්චිත බවක් පහළ වුණා. හිතේ යම්කිසි වින්දනයක් පහළ වුණා. හිතේ යම්කිසි තණ්හාවක් පහළ වුණා. දැන් ඔන්න හිත ඇලුනා. දැන් ඔන්න හිතේ මතයක් පහළ වුණා. මෙයා නම් හොඳයි. මෙයා නම් ලස්සනයි. මෙයා මං විවාහ කරගන්න ඕනේ. මොකක් හෝ කමක් නැහැ. ඔන්න හිතේ දැන් මතියක් පහළ වෙලා. එහෙමත් නැත්නම් අපි හිතමු මෙයා නම් නරකයි. මෙයා මින් පස්සේ ඇසුරු කරන්න හොඳ නැහැ. මෙයාට මම අනිත් පාර හම්බුනොත් හොඳ වෙන දෙකක් කියනවා. මොන් දැන් හිතේ ද්වේෂයක් පහළ වෙලා. ගැටීමක් ඇති වෙලා. ඒ පුද්ගලයා හා සම්බන්ධයෙන් යම්සි මතයක් ආකල්පයක් ගොඩනැගිලා. ඉතින් එතනක් තියෙන අහුවීමක්. සංයෝජනයක් පහළ වෙලා. එමත් නැත්නම් අපි මේ සාකච්ඡාව හරහා වුණ අපේ හිතේ ඊර්ෂ්‍යාවක් ගොඩනගෙනවා. එයා එයාගේ වත්කම් හෙලි කරනවා එයාගේ හැකියාවන් කියනවා එයා ලැබපු ජයග්‍රහණයන් අපිට විස්තර කරනවා අපි ඉතින් ඒකට මුදිතාවක් පහළ වෙනවා වෙනුවට ඔන්න හිතේ පොඩ පොඩ ඊර්ෂ්‍යාව ඇවිස්සෙනවා ඉතින් අපිට පුළුවන් ද එතනදී ඊර්ෂ්‍යාව ඇවිස්සෙනකොට දැන් මේ අපි කරගෙන යන කතාව හරහා ඒ ශ්‍රවණය හරහා ඒ දැකීම හරහා ඒවා තවදුරටත් හිතීම හරහා දැන් මේ අවදි වෙලා යන කෙලෙස් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි මේ හැම කටයුත්තකදීම හිතගෙන අවධානයෙන් ඉඳිමින් එතන එතනේ පහළ වෙන කෙලෙස් දකිමින් වාසය කරන්න ඒ කෙලෙස් වලට ඔහේ නැවතත් අපේ හිත පාවල දෙන්නේ නැතිව හිත ආක්‍රමණය කරගන්න ඉඩ දෙන්නේ නැතිව එතන එතන කටයුතු කරන්න උත්සාහන්ත වේතුයි. දැන් මේ කතාව කියනකොට මට මතක් වෙනවා ඒ කාලේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම අනුගමනය කරපු ක්‍රමයක්. උන්වහන්සේලා පිරිසක් වශයෙන් පේලියට පින්නපාත යනකොට කාගේ හෝ හිතක යම්කිසි ක්ලේශයක් පහළ වුණා නම් උන්වහන්සේ ඒ ගමන යන එක පින්නපාත යන එක නතර කරලා පැත්තකින් ටිකක් වාඩි වෙලා භාවනා කරනවලු විපස්සනාවක් වඩනවලු ඒ ක්ලේශය එතනම දුරු කර ගන්න තාක් ඒ ක්ලේශය දුරු වුණා නම් ඊට පස්සේ නැගිටලා ආයෙත් පින්නපාතේ වඩිනවලු අන්න ඒ වගේ මේ පින්නපාතේ වඩින අවස්ථාවේදී දැන් මේ යන්නේ වෙන වැඩක් මේ භාවනා කරන අවස්ථාව නෙමෙයි පින්නපාතේ යන වෙලාව පින්නපාතේ යන වෙලාවේදීත් ඔන්න හිතේ හැබැයි ක්ලේශයක් පහළ වුණා. මොකද අපි තුමා ආරණ්‍යයෙන් එළියට ගියා. දැන් ගමටයි ආවේ. ගමේ ඉතින් විවිධාකාර පිරිස් ඉන්නවා. විවිධ අය පාරේ යනවා, පාරේ තොටේ යනවා, නාන තැන් තැන් තොටවල් වල ඉන්නවා. ඉතින් කෙලෙස් අවිස්සෙන්න සෑහෙන අවකාශයක් තියෙනවා. ඉතින් එතකොට ක්ලේශයක් පහළ වුණා නම් අන්න එතෙන්දී අය උන්වහන්සේ දැනගත්තා. එතනදිම ඒකට පිළියම් යොදන්න උත්සාහත් වෙනවා. අන්න වගේ අපිත් ගමනක් බිමනක් යනකොට බස් එකේ යනකොට වාහනයක යනකොට කෝච්චිය යනකොට නැත්නම් අපි හිතමු පත්තරයක් බලනකොට එහෙමත් නැත්නම් රූපවාහිනිය බලනකොට පරිගණකයක් පරිහරණය කරනකොට තවත් කෙනෙක් එක්ක කතා බහක යෙදෙනකොට ප්‍රවෘත්ති බලනකොට මේ ඕනම තැනකදී අපේ හිතේ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. අපේ හිතේ නොරුස්නා ගති පහළ වෙන්න පුළුවන්. හිතේ ද්වේෂයක් පහළ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අද කාලේ මේ ද්වේෂය පහළ වෙන්න තියෙන අවස්ථාව එමටයි. ඒ බඳු කෙලෙස් පහළ වෙන්න ඕන තරම් ඉතින් අවස්ථාව තියෙනවා අපිට පුළුවන් මේ අද අපි මේ කතා කරන මේ ආයතන භාවනාවක් ඉතින්දි වඩන්න. දැන් එතකොට මේ අවස්ථාවම තවත් ගැඹුරකින් නැත්නම් තවත් විස්තර සහිතව මාළුන්ගේ පුත්ත සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මාළුන්ගේ පුත්ත ස්වාමින් වහන්සේට අවවාද කරාට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා රූපං දිස්වා සතිමුට්ඨා පියමි නිමිත්තන් මනසි කරෝතු. සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. දැන් මේ සිහිය නැතුව අසිහියෙන් ඉන්න අවස්ථාවේදී ප්‍රමාද චාරීව ඉන්නකොට මොකද්ද සාමාන්‍යයෙන් මිනිස්සෙගේ හිතට වෙන්නේ? ඉතින් උන්වහන්සේ කියනවා මේ රූපයක් දැක්කා හැබැයි සතිය මොට්ට වෙලා තියෙන. සතිය හරිම දුර්වලයි. එළඹ සිට සිහියක් නැහැ. පිය නිමිත්තක් මානසිකරවතු. දැන් ඉතින් මේ දැකපු දේවල් දින ලස්සන ලස්සන කොටස් බලන්න යනවා. හිත දැන් ඒවා විමසනවා. නිමිති ගන්නවා. ඇහැ කොහොමද? කට කොහොමද? කන කොහොමද? ඉතින් මේවා ඔක්කොම ඉතින් බලනවා දැන්. දැන් ඉතින් වැඩේ වරදිනවා. සාරත් චිත්තෝ වේදේති. දැන් මේ කෙලෙස් බරිතව නැත්තම් ඇලිච්ච හිතකින් කෙලෙස් වලට විවෘත වෙච්ච හිතකින් තමයි දැන් මේක විඳගන්නේ. පංච අජ්ජෝසායතිට්ඨති. ඒක අස්සර දැන් රිංග ගන්නවා. හිත දැන් ඒකේ දැවටෙනවා. ඒක අස්සර දැන් රිංගගෙන තියෙන්නේ. තස්ස වඩති වේදනා අනේකා රූප සම්භවා. දැන් ඉතින් ඒ දැකපු රූප අසුරෙන් විවිධ වේදනාවන් පහළ වෙනවා. අභිඥාච විහෙසාච චිත්තං අසූපහඤ්ඤති. දැන් විවිධාකාර දැඩි ලෝභයක්, දැඩි ආසාවක්, දැඩි රාගයක් ඔන දැන් පහළ වෙනවා. හිතේ වෙහෙසක් හට ගන්නවා. අර තිබිච්ච සාමකාමී ගතිය, සැහැල්ලුව ඒවා දැන් ඔක්කොම විනාසයි. ඔන්න ආයෙත් ගිහිල්ලා හිට පැටලෙලා, බර වෙලා, හිර වෙලා හිත සෑහෙන්න වෙහෙසකටපත් වෙනවා. එවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බානන්ති උච්චති. දැන් ඉතින් තව තව දුක වැඩෙනවා නිවනින් එන්නේ නැහැ ඇත් වෙනවා. මේ විදිහට ඒ සිහියෙන් තොරව නිවැරදි අවධානයක් සතිමත් බවක් පවත්වන්නේ නැතිව වාසය කිරීම තුළ අපේ හිතේ සිද්ධ වෙනේ පරිවර්තනය හිත නැවත නැවත කෙලෙසුන්ගෙන් තෙත්වීම උන්වහන්සේ යන්දමින් දේශනා කරනවා. එතකොට ඇහැ සම්බන්ධයෙන් කන සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, නාසය සම්බන්ධයෙන්, කය සම්බන්ධයෙන්, මනස සම්බන්ධයෙන් මේ අන්දමින් දේශනා කරනවා. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත දේශනා කරනවා නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. විරත්ත චිත්තෝ වේදේති තංච නාජ්ජෝ සාය තිට්ඨති. යම් වෙලාවක හොඳට පිහිටි සතිමත් බවක් සහිතව නම් එයා කටයුතු කරන්නේ. දැන් එයා ටිකක් ඒක පැත්තකින් කියන්න පුළුවන් ආයුධ සන්නද්ධ වෙන්නේ. නැත්තම් එළඹ සිට සිහියෙන් වාසය කරන්නේ. සූදානම් ශරීරයෙන් ඉන්නේ. ඒ වෙලාවේදී මොකද වෙන්නේ? දැන් රූපයක් දැක්කා. හැබැයි නසෝ රජ්‍යති රූපේසු. දැන් මේ රූපය මූලික කරගෙන හිතේ ලොකු ඇල්මක්, ඒකට බැඳීමක්, ඒකට ඇලීමක් එහෙම පහළුනේ නැහැ. විරක්ත චිත්තෝ වේදේති. දැන් මේ යම්කිසි දුරස්ත භාවයක් තියාගෙන කෙලෙස් පහල කරගන්න නැතිව ඒකෙන් මෑත් වෙලා තමයි මේක විඳගන්නේ. පංච නාජ්ජෝ සායතිට්ඨති. ඒ නිසා ඒක අස්සට රිංගා ගැනීමක් දැන් සිද්ධ වෙන්නේ ඒකට බැහැ ගැනීමක් සිද්ධ වෙන්නේ දැන් එක අතකින් කියන්න පුළුවන් ඒ රූපය වෙනමයි අපේ දකින හිත වෙනමයි. යම්කිසි දුරස්ත භාවයක් සහිතව වගේ තමයි දැන් මේක දකින්නේ. යථාස්ස පස්සතෝ රූපං තේවතෝ ചാපි වේදනං මේ නිසා ඒ දැකපු රූපය මුල් කරගෙන යම්කසේ අපි තුන් සතුටු වේදනාවක් නම් පහළ වුණේ. සුඛ වේදනාවක් නම් පහළ වුණේ. කීයතිනෝ පචීයති ඒවංසෝ චරති සතෝ. ඒක නිකන් පොඩ පොඩ ෂේ වෙලා යන්න බලනවා. ඒ අපේ තිබිච්ච ආශ්‍රව අනුසය ස්වභාවය නිසා, ගතිය නිසා දැන් සතුටක් පහළ වුණා. සතුට වේදනාවක්, සැප වේදනාවක් පහළ වුණා. දැන් හැබැයි අපි ටක් ගාලා අපේ ආරක්ෂක විධිවිධාන තර කරගත්තා. සතිය තව ටිකක් තීව්‍ර කරගත්තා. ඉතින් ඒ නිසා ඒ පහළ වෙච්ච වේදනාව, ඒ පහළ වෙච්ච සංයෝජනය ඒ පහළ වෙච්ච අපිටම ක්ලේශය කීයති නෝ පචේති. එයා ෂය වෙලා යනවා. එයා වැඩෙන්නේ නැහැ. රැස් වෙන්නේ නැහැ. ඒවං සෝ චරති සතෝ. මෙන්න මේ අන්දමින් සතිමත්ව වාසය කරනවා. හැසිරෙනවා. ඒවං අපචිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බාණං උච්චති. මෙබඳු ප්‍රතිපදාවක් පුරන මෙබඳු පුහුණුවක් කරන යම්සි කෙනෙක්ගේ හිතේ දුක එන්න එන්න අඩු වෙන්න ගන්නවා. ඒතනත්තා සන්තිකේ නිබ්බාණං උච්චති. නිවන සමීපයේ කටයුතු කරනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ විවිධ පැතිවලින් මේ ඉඳුරන් පරිහරණය ගැන ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් ආයතනනුත් පරිහරණය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ විදිහටම ඉතින් දේශනා කරනවා හිතට එන අරමුණු සම්බන්ධයෙන්ුත්. නසෝ රාජ්‍යති ධම්මේසෝ ධම්මං ඤත්තාපතිස්සතු. දැන් හොඳට සිහියෙන් ඉන්නවා හැබැයි ඔන්න හිතට යම්සේ අරමුණක් ආවා. අතීතේ මතක් වුණා. අතීතේ ඇසුරු කරපු කෙනෙක් මතක් වුණා. විරත්ත චිත්තෝ වේදේති. හැබැයි ඒකෙන් බැහැර වෙලා දැන් දැනගන්නේ. ඒක අස්සර රිංග ගන්න ගියේ නැහැ. ඒක ඒකෙන් පොඩ්ඩක් අයින් වෙලා තමයි මේ අරමුණක් කියලා තමයි හඳුනගන්නේ. මේ පුඤ්ඤලයක් මේ අහවලා කියලා හඳුනගන්න කලින් අපිට ඔන්න නෝනක් පහළ මේ වෙලාව අරමුණක්. මේ ඇවිල්ලා රූප සංඥාවක්. මේ වෙලාව නැවතත් නාම රූපයක් කියලා ඔන්න අපේ හිතේ එළඹ සිට සියක් පහළ වුණා. එහෙමනම් යතාස විජානතෝ ධම්මං සේවතෝ ചാපි වේදනං කීයතිනෝ පචියති එවංසෝ චරතේ සතෝ එහෙමනම් මොකද වෙන්නේ ඒ දැනගත්ම දැනගත්ත අරමුණ දැනගත්ත ධර්මය මනසට ආපු අරමුණ ඒ හරහා යම් හෝ වේදනාවක් පහළ වුණා නම් ඒවා සියල්ල කීයතිනෝ පචියති ඒ ඔක්කොම ෂේ වෙලා යනවා ඒවා නිකන් බොඳ වෙලා යනවා හිත අතහැරලා යනවා නැවතත් හිත පිරිසුදු වෙනවා හිත නැවතත් අර තිබිච්ච සාහනශීලී බවට, ඉඩකඩ සහිත බවට නැවතපත් වෙනවා. සරලත්වයකටපත් වෙනවා. හේවං අපචිනිතෝ දුක්ඛං සන්තිකේ නිබ්බාණං උච්චති. අන්න ඒ යන්නමින් දුක පොඩ පොඩ අඩු වෙන්න ගන්නවා, නිවනට සමීප වෙන්න ගන්නවා. ඉතින් එතකොට මේ සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ ඒ මාළුන්ගේ පුත්තු සාමින් වහන්සේට මේ ඉඳුරන් පරිහරණයේදී ආයතනයන් පරිහරණයේදී ඉතින් නිවැරදිව කටයුතු කරන ආකාරය දේශනා කරලා තියෙනවා. දැන් මේකදී හැබැයි ඉගෙන ගත යුතු තවත් කාරණාවක් මම කැමතියි මතක් කරන්න. මේ මාළුන්කපොත්තු ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ ටිකක් මේ පැටලිලි මග හැරලා පැටලිලි දුරු කළා මේ වැඩි යුතු භාවනාව මෙන්න මේ පරාසය විතරයි කරන්න තියෙන්නේ කියලා ටිකක් අර හොඳට පට බේරලා පෙන්නපු ගතියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් උන්වහන්සේගෙන් මුලින්ම ප්‍රශ්නයක් අහනවා තංකින් මඤ්ඤසි මාළුන්කේ පුත්ත යේතේ චක්කු විඤ්ඤයා රූපා අදිත්තා අදිත්ත පුබ්බා නච පස්සසි නච තේ හෝති පස්සේ යන්ති අතිතේ තත්ත චන්දෝවා රාගෝවා ප්‍රේමංවා නොහේතම් බද්දේ ඔන්න වගේ ප්‍රකාශයක් එනවා දැන් මෙතනින් කියන්නේ ඉතින් මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේගෙන් අහනවා මාළුන්ගේ පුත් ඔබ මේ ඇහෙන් බලන්න පුළුවන් දකින්න පුළුවන් ඒ නිසා දැනගන්න පුළුවන් ඒ බඳු දැකපු දෙයක් දැන් අරමුණු අප්‍රමාණව තියෙනවා එහෙම දැකපු නැති දෙයක්. දැන් අතීතයේදී එහෙම එකක් දැකලා නැහැ. මේ කියන જાති අරමුණක් දැකලා නැහැ. හැබැයි ඒ වගේමයි දැන් දකින්නෙත් නැහැ. අනාගතයේ දකින්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. එහෙම හිතක්වත් පහළ වෙන්නේ නැහැ. එයාට. එහෙමනම් අන්න ඒ බඳු අරමුණු සම්බන්ධයෙන් ඔබේ හිතේ ඡන්දයක් හරි රාගයක් හරි කැමැත්තක් හරි ආසාවක් හරි ප්‍රේමයක් හරි ආලයක් හරි එහෙම පහළ වෙනවද? නෝහේතම් බන්තේ. ස්වාමීන් වහන්සේ මේ වෙන්නේ නැහැ. ඔන්න පිළිතුර ඊටාම් වැදගත්. ඒ කියන්නේ ලෝකයේ අප්‍රමාණ ප්‍රමාණ කරගන්න බැරි තරම් ගණන් කරගන්න බැරි තරම් රූප අරමුණු තියෙනවා. ගණන් කරන්න බැරි තරම් අසංඛ්‍ය ගණන් සද්ද අරමුණු තියෙනවා. ගන්ධ සුවඳ අරමුණු තියෙනවා, රස අරමුණු තියෙනවා, ස්පර්ශ අරමුණු තියෙනවා. ඉතින් මෙහෙම සමාහයට හිතට නාපු අරමුණුත් තියෙනවා. ඉතින් මෙහෙම අප්‍රමාණ අරමුණු තියෙද්දි අපි මේ ඔක්කොම අල්ලගෙන දඟලන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ බුදුන් වහන්සේ අපිට වැඩි යුතු භාවනාව සරල කළා, සීමා කළා මෙන්න මේ ටික විතරක් බලන්න. මේ ටික විතරක් කරන්න. මේ ගැන විතරයි ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. මේකෙන් තමයි කෙලස් ටික පහළ වෙන්නේ. අනිත් ඒවා ගැන ඕගොල්ලෝ වැඩි ප්‍රශ්නයක් ඇති කරන්න අවශ්‍ය නැහැ. කියලා එහෙමනම් අපේ වැඩි යුතු විපස්සනාව බොහොම නිවැරදිව ඒකේ පරාසය, ඒකේ සීමාව අපිට රූලක් ඇඳලා නැත්නම් ඉදි දෙකක් ඇඳලා මෙන්න මේක විතරක් දැන් දුවන්න කියලා අපි හිතමු දැන් අපි තරංගයක් කරද්දී ඉතින් අපිට කියනවා මෙන්න මේ ඉරි දෙකක් හදලා මෙන්න මේ ඉරි දෙක මැද්දේ තමයි ආදුවන්න ඕනේ. අනිත් ඒවාට පයින් යන්න එපා. ඒක අවශ්‍ය නැහැ. කියලා අපිට කියනවා වගේ. බුදුරජාණන් වහන්සේ මාළුන්ක පුත් ස්වාමීන් වහන්සේලාත් කියලා දෙනවා මෙන්න මේ සීමාවේ තියෙන ටික විතරක් ඔයා බලන්න ඒ ප්‍රමාණවත්. අතීතය දැකපු නැති රූපයක් සම්බන්ධයෙන් දැනුත් නොදකින ඒ රූපය සම්බන්ධයෙන් අනාගතයේ ඒ රූපය බලන්න ඕනේ කියලා හිතක්වත් පහළ නැත්නම් අවකාශයකුත් නොලැබෙනවා නම් ඒ බඳු රූපයක් සම්බන්ධයෙන් ඔයාගේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. එහෙනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි යමක් තියෙනවා අතීතේ දැකලා. ඒක හා සම්බන්ධයෙන් හිතේ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. මේ වෙලාවේදී කෙලෙස් පහළ වෙන්න පුළුවන්. යමක් තියෙනවා මේ වෙලාවේදී දකින. ඒක හරහා මේ වෙලාවේදී කෙලෙස් පහළ වෙන්න පුළුවන්. යමක් තියෙනවා තාම දැක්කේ නැහැ හැබැයි දකින්න හිතේ ආසාවක් තියෙනවා. ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක හරහා හිතේ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. එතකොට මේ මොහොතේ කෙලෙස් පහළ සඳහා න අතීතයේ දැකපු දෙයක් මුල් වෙන්න පුළුවන්. හැබැයි මේ මේ මොහොතේදී මේ කතා කරන්නේ. වර්තමාන මොහොතේදී මේ හිත නැවතත් කෙලෙසුන්ට හසු වෙන්නේ. මේ නැවතත් හිත කෙලෙසුන්ට හසු වෙන්න අතීතයේ දැකපු දෙයක් ස්මරණය වීම තුල ඒක සිද්ධ වෙන්න පුළුවන්. නැත්තම් මේ දැන් මේ අවස්ථාවේ දකින්න දෙයක් කරහා හිතේ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. හැබැයි සමත් වෙලාවකදී අපි තාම දැක්කේ නෑ හැබැයි හිතේ ප්‍රාර්ථනාවක් තියෙනවා යා බලා ගන්න. ඒ දේ දැක ගන්න. ඉතින් ඒ හරහා හිතේ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය පරාසය විතරයි එහෙමනම් අපි විපස්සනාව සඳහා යොමු කර යුත්තේ. නොදකපු දේවල් දැනුත් දකින්නේ නැති දේවල් අනාගතයටවත් දකින්න ලැබෙන්නේ නැති දේවල් සම්බන්ධයෙන් අපිට විපස්සනාවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහටම කන සම්බන්ධයෙන්, ශබ්ද සම්බන්ධයෙන්, රස සම්බන්ධයෙන්, ස්පර්ශයන් සම්බන්ධයෙන්, ගඳ සුවඳ සම්බන්ධයෙන්, අරමුණු සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට එකාතකින් අපේ විපස්සනාව ටිකක් පහසු කරලා පාර පෙන්නලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි මම කැමති මේ පින්වතුන්ට තවත් ටිකක් මේකේ ගැඹුරකට යන්න. දැන් මේ අපි ඉඳුරන් පරිහරණය කරන්න ගිහිල්ලා කොයිතරම්නම් අපි ඒ තුල දුකටපත් වෙනවද අපේ හිත ඇතුලේ නැවත නැවත මේ පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව මේ උපස්සති සූත්‍රය වැනි සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා බහෝ භව පච්චා ජාති ජාති පච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේ තස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදය හෝති කියලා බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රයන් හා සම්බන්ධයෙන් පටිච්චසමුප්පාදය අපේ හිතේ ක්‍රියාත්මක වෙන ආකාරය දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇහෙන් රූපයක් බලන්න ගිහිල්ලා කොහොමද මේ දුකටපත් වෙන්නේ? කොහොමද ඒකට බැඳෙන්නේ? කොහොමද අපි මේ අලුත් ලෝකයක හිතින් හදාගත්ත ලෝකයක භව තත්වයක නැවත උපත ලබන්නේ? මනෝ ලෝකයක කොහොමද උපදින්නේ? කියන කාරණාව එමත් නැත්නම් මේ පරිසම්පාදයේ සමුදේ පක්ෂයේ ක්‍රියාත්මක වීම අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඊටාම වටිනවා. අපි තුම අපි සද්දයක් අහනවා. අපිට දැන් ගීතයක් ඇහෙනවා. ඉතින් ඒ ගීතය ඇහෙනකොටම ඔන්න හිත දැනගත්තා අවදි වුණා. හිතේ යම්කිසි ස්පර්ශයක් සිද්ධ වුණා. ඒකෙන් ඔන්න සතුටු වේදනාවක් පහළ වුණා. ඒ සතුටු වේදනාව ගැන ඔන්න දැන් හරි ආසයි. ඒ සින්දු දැන් ටිකක් ඉතින් නැවතත් හිට්ටු වෙලා අහන්න ඕනේ. කන් යොමාගෙන අහන්න ඕනේ. දැන් ඉතින් අර ඒ සලායතන හොඳට ක්‍රියාත්මක වෙලා දැන් ඉතින් ඔන්න ඕක අල්ල ගන්නවා. ඒ සින්දුව දැන් ඉතින් අපි මුමුණනවා. ඒ සින්දුව මුමුණමින් අපි ඇස් දෙක පියා ගන්නවා. දැන් ඉතින් ඒ සංගීත ලෝකය තුල ඒ ගීතවත් වූ ලෝකය තුල අපි උපත ලබනවා. දැන් ඉතින් අපි භව තත්වයක ඉන්නේ. දැන් ඉතින් අර තිබිච්ච සරල වර්තමානය නොකිලිටි නොකිලිටි తত্ত্বය, නොකැලසුණු తত্ত্বය, නොබැඳුණු తত্ত্বය දැන් අපිට නැහැ. දැන් ඉන්නේ අපි නැවතත් බැඳුණු తত্ত্বයක. ඉපදුණු తত্ত্বයක, භව తত্ত্বයක. උපාදාන කළ තත්වයක තමයි දැන් අපි ඉන්නේ. දැන් ඉතින් අර ආයත් කෙලස් වැඩෙනවා. ඉතින් ඔය දේවල් අපි අහන දේවලේ හදාගත්ත ලෝකයේ ඒ භව තත්වය ක්‍රමානුකූලව ෂේ වෙලා යනකොට බිඳිලා යනකොට කැඩිලා යනකොට අනිත්‍යත්වයට පත් වෙනකොට ඔන්න ඉතින් දුකක් පහළ වෙනවා. ඉතින් ඔන්න ඔය අන්දමින් අපි මේ ඉඳුරන් හරහා නැවත නැවත කොහොමද මේ පටිච්චසමුපාදයට අහු වෙන්නේ? ඉඳුරන් ඇසුරේ අපේ කොහොමද හිත ඇතුලේ පරිසම්පාදයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට බලන්න පුළුවන් නම් එතන ඊටාම වටිනා යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. අර කලින් මම මතක් කළා සතියෙන් අපේ හිත අහු වුණා කියලා උපාදාන කළා කියලා සිහි කැඳවාවි කියලා. එයා තමයි බෙල් එක ගහන්නේ. එයා තමයි අර මේ අන්තරායක සීනුව නාද කරන්නේ. එතකොට ඉතින් අපි පරක්කුයි. හැබැයි එතනදී අපිට ආපස්සට ආපස්සට එන්න පුළුවන් නම් අපිට යෝනිසෝ මනසිකාරය යොදන්න පුළුවන් නම් පස්ස හැරලා බලන්න පුළුවන් නම් මේ ආපු ගමන අහුවෙච්ච අහුවිල්ල ආයෙත් වලේ වැටිච්ච වැටිල්ල අපිට මේ පොඩ්ඩක් ආපසට හැරලා බලන්න පුළුවන් නම් එතන තියෙනවා අපි යෝනිසෝ මනසිකාරය යෙදීම. අපි දැන් ඔන්න වලේ වැටුණා. හැබැයි කොහොමද මේ පීවරෙන් පීවර මෙතෙන්ට වැටුනේ? ආයිමත් කොහොමද අහුුනේ? ආයිමත් මං කොහොමද ඇඳගත්තේ? කියලා එහෙනම් අපිට පොඩ්ඩක් පස්සට පස්සට ගිහිල්ලා කලින් කලින් පියවරට ගිහිල්ලා යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලන්න පුළුවන්. ඊළඟට තවත් පැත්තකින් මජ්ජේ සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර වික්ෂුන් වහන්සේලා හය නමක් විසින් ප්‍රකාශ කරපු ඒ ප්‍රකාශන අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආධ්‍යාත්මික ආයතන එකාන්තයකුත් බාහිර ආයතන තව අන්තයකුත් මේ අන්ත දෙක අපි හරියට දන්නේ නැති නිසා මේ අන්ත දෙකේ අපේ හිත ගිහිල්ලා හිර නිසා. එහෙම නැත්නම් මෙතන රූපයක් මෙතන මම මෙතන එයා මෙතන මම මෙතන මගේ සතුරා මෙතන ඉන්නේ මම කියලා මේ විදිහට අපි මේ දෙකට බෙදලා ගැටීම හරහා ඒ විඥානයේ විසින් කරන ඒ බෙදා දැක්වීමේ ක්‍රියාවලිය අපිට නොතේරීම හරහා ඒ වගේම තණ්හාව මගින් මේ දෙකෙන් එකකට අපේ හිත බඳවලා තැබීම හරහා අපි අහුවෙන අහුවෙල්ලත් මෙන්න මේ මජ්ජේ සූත්‍රය වැනි දේශනාවලදී සූත්‍ර දේශනාවලදී දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් දිවෙන් රසක් බලනවා. අපි තුම අපිට කාලයකට පස්සේ මේ අවස්ථාවක් ලැබුණා යම්කිසි ප්‍රණීත ආහාරයක් භුක්ති විඳින්න. ඉතින් එතකොට මේ ආහාරයේ රස හරිම ප්‍රණීතයි. දිව පිනා යනවා. ඉතින් ඒකට ලොකු තණ්හාවක් කෑදරකමක් පහළ වෙනවා. දැන් ඒක තුල ඒ රසය තුල දැන් අපි හිත බැහැ ගන්නවා. විඥානය එතන තමයි බැහැගෙන තියෙන්නේ. ඒ රසය තුල හිත බැහැගෙන විඥානය බැහැගෙන ඒක තුල පළපදියම් වෙලා ඒක තුල හොඳට පෝෂණය වෙනවා. ඉතින් ඒ අන්තයට අපි ගියා. ඒ අන්තය වෙන් කළා දුන්නා අපේ විඥාණයෙන්. එහෙම නැත්නම් අනිත් පැත්තට හිතනවා මේ පැත්තෙන් මේ බඳු ආහාරයක් මට තමයි ලැබුණේ. මගේ තියෙන පිනට තමයි මේක ලැබුණේ. මට තරම් මේ බඳු ප්‍රණීත ආහාරයක් වෙන අයට නම් ලැබෙන්නේ මට ඉතින් පින් තියෙනවා. ඔය විදිහට ඉතින් අපි මේ පැත්ත අල්ලගෙන මෙතන කෙනෙක් හදාගෙන ඒක අස්සෙරින්ගගෙන මාන්නක්කාරකමක් ඇති කරගෙන මෙතන අහු වෙනවා. එතන මෙන්න මේ එතකොට බැලුවාම ආධ්‍යාත්මික ආයතන පැත්තේ අපි අහු වෙලා තියෙනවා. ඉතින් එක්කෝ අපි මේ ආධ්‍යාත්මික ආයතන පැත්තේ කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන තණ්හාවෙන් බැඳිලා විඤ්ඤාණයට බැහැගන්න අවස්ථාව සලස්සලා දෙනවා. එහෙම නැත්නම් බාහිර ආයතනයේ බැඳිලා ඒක රසයි, ඒක ප්‍රණීතයි, ඒක වටිනවා කියාගෙන ඒකට වටිනාකම් දීගෙන ඒක තුල රිංගගෙන එතනට විඥාණය යොදවගෙන ඒ තුල පෝෂණයක් ලබන්න අවස්ථාව සලසලා දෙනවා. ඒත් එහෙමනම් මේ අන්ත දෙකේ දෝලණය වෙනවා අපේ මුළු ජීවිතේම. අපිට විඥාණය විසින් කරන ඒ සටකපට ක්‍රියාව දෙක බෙදා වෙන් කිරීම තණ්හාවෙන් ඒ වෙන්කරුවාට පස්සේ ගිහිල්ලා එක පැත්තක හේතු කිරීම, එක පැත්තක බැඳවීම අපිට තේරෙන්නේ නැහැ. ඉතින් යම් අවස්ථාවක අපිට පුළුවන් වුණා නම් මේ අන්ත දෙක තේරුම් අරගෙන මැද ඇලෙන්නෙත් නැතිව කටයුතු කරන්න ඒ තනත්තා මහා පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එhmenan පින්වත් මේ ආයතන සම්බන්ධයෙන් අපිට සෑහෙන ගැඹුරක් කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ රහතන් වහන්සේ මේ අන්දමින් බොහොම ගැඹුරින් මේ ආයතන සම්බන්ධයෙන් තමන් වහන්සේ කටයුතු කරපු ආකාරය තමන් පුහුණු වෙච්ච ආකාරය ඒ අත්දැකීම මතම දේශනා කරනවා නම් ඉතින් සාදු කියලා පිළිගන්න කියලා කියනවා හැබැයි ඉතින් එතනිනුත් සෑහීමටපත් වෙන්න එපා තවත් ප්‍රශ්නයක් අහන්න කියලා බුදුරජාන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා මෙන්න මේ ප්‍රශ්නෙත් අහන්න කියලා. ඉතින් අපි බලමු එන සතියේදී මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. එhmenan අද දවසේත් අපි මේ චබ්බිසෝදන සූත්‍රය මුල් කරගෙන අපි මේ භාගතුන් වහන්සේ දේශනා කරපු මේ විවිධ විපස්සනා ක්‍රමෝපායන් මේ විපස්සනා වඩන විවිධ ක්‍රම තවදුරටත් යම් පමණකට හෝ සාකච්ඡා කළා. ඒ බඳු ගුරුහරුකම් අපේ භාවනාවටත් එකතු කරගෙන යම් මඟ පෙන්වීමක් ඇති කරගෙන අපේ භාවනාව තව තව ශක්තිමත් කරගන්න, නිවැරදි කරගන්න. අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව සමාප්ත කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි